අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඉද ලැබුණොත් අනිකුත් ප්‍රශ්න තියෙනවා ඒ නිසා අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපේ වැඩමුළු නායකත්වයේ අවසරයි ස්වාමින් වහන්ස ඔක්කොම ප්‍රශ්න 20ක් තියෙනවා 20ම කමටහන් සම්බන්ධ ප්‍රශ්න. ගරු පින්වත් ස්වාමින් වහන්ස අද දින වැලිමළුවේට ගොස් පැය දෙකහමාරක් පමණ මාරුවෙන් මාරුවට සක්මන් භාවනාවේ හා පර්යංක භාවනාවේ යෙදී සිටියෙමි. ඊයේ දින ඔබ වහන්සේ පැවසූ පරිදි තව එක හුස්ම වාරයක් තව එක පියවරක් යනුවෙන් ඔබ වහන්සේගේ වදන් සිහි කරමින් මම වෙනදාට වඩා වැඩි කාලයක් භාවනාවේ යෙදුණෙමි. අන්තිම වතාවට සක්මණින් භාවනාවේ යෙදී ඉඳගෙන පර්යංකට ගොස් දෙනෙත් පියාගත් විට ඊතා පැහැදිලි සෞම්‍ය ආලෝකයක් නිවුණු සිතක් සතුටක් දැනුනි. මේ යහපත් දියුණුවක් ලෙස මට හැඟේ. මේ මාර්ගය පෙන්වා දෙන අපව දිරිමත් කරන ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් උතුම් නිර්වාණය ලැබේවායි ඊට සිතින් ප්‍රාර්ථනා කරමි. ඔය මේ විදිහට වම දකුණ හෝ ආශස්වසාසය මුණ ගැහිම මුලිච්ච වීම ආපాతගත වීම වටිනා දෙයක් ඇත්ත. නමුත් මේ ආපాతගත වෙච්ච වෙලාවේ ලකුණු ටික බලාගත්තේ නැත්නම් සටහන් බලාගත්තේ නැත්නම් ආකාර බලාගත්තේ නැත්නම් අර වෙලාවේ හැටියට වැඩේ ගත්තේ නෑ වෙන නිසා මේ හොඳයි තමයි. හැබැයි වඩා හොඳ වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. වම දකුණ කොහොමද වැටුනේ ආශ්වාස ප්‍රශ්වාස කොහොමද වැටුනේ කියන ටිකත් මේකට දාන්න. එතකොට අනිත් දවසට මේ දැන් ඇති වෙලා තියෙනවට වඩා චිත්ත ශක්තියක් අධිෂ්ඨාන ශක්තියක් වෙන නිසා අවස්ථාව ආපු ගමන් අරමුණේ ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර වශයෙන් විස්තර පුළුවන් තරම් මේ වார்த்தාවට ඇතුල් කරන්න කියන එකයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආස්වාසේ සිදුවන අවස්ථාවේ ආස්වාසේ දැනුනේ යාන්තමිනි. උදරයේ පිම්බීමත් හැකිලීමත් ප්‍රකටව දැනෙන්නට විය. දිගින් දිගට සතිය පවත්වාගෙන යන විට උදරයේ පිම්බීමත් හැකිලීමත් සමගම පපුව ප්‍රදේශයේ ප්‍රදේශයත් පිටකොන්ද ප්‍රදේශයත් තදවීමක්සේ දැනුනි. තදවීම අපහසු ගතියක් නොවන බවද දැනුනි. මෙසේ සතිය පවත්වාගෙන යෑමේදී සිත වෙනත් සිතුවිලි වලට ඇදී ගියේය. නැවත සතිය පැවැත්වීමේදී වාඩි වී සිටින ඉරියව්ව දැනුනි. මෙසේ ඉදිරියට සතිය පැවැත්වීමේදී වාර 15ක් 20ක් අතර කාලයක් නිරීක්ෂණය කරන විට උදරයේ පිම්බීම ලිහිල් ස්වභාවයකට පත්වන අයුරු අත්විඳෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. ලනුපැදුරෙහි পায় ගැටෙන විට රළු ස්වභාවයක් දැනුනි. තව තවත් ඉදිරියට සතිය පවත්වාගෙන යන විට පළමුව විලුඹ ඔසවන සැටිත් ඊළඟට ඇඟිලි වලට මෙහා පිටිපතුල ලනුපැදුරේ ස්පර්ශ වන අයුරුත් අනතුරුව ඇඟිලි ස්පර්ශ වන සැටිත් අත්විඳෙමි. නැවත නැවතත් සක්මන කරගෙන යෑමේදී කොන්දේ වේදනා දැනුණත් එයට සිත යොමු නොකර දිගටම සක්මනෙහි වමන දකුණ ලෙස යෙදුණෙමි. පායට දැනෙන රළු ස්වභාවයත් සමග ඇවිදිමින් සිටින බව දැනුනි. මෙසේ පියවර 25ක් 30ක් සක්මන් කරන විට දනහිසින් පාදයේ නැමන අයුරුද දැනුනි. තවත් ඉදිරියට සක්මනෙහි සිත පවත්වමින් ඇවිදින විට මේ මහ පොළව මත සතියෙන් ඇවිදීම මොනතරම් සතුටක්ද යන්න අත්විඳෙමි. තවදුරටත් උපදේශ පතමි. ගරුතර ස්වාමීන් වහන්සේට පතනා බෝධියකින් අමා නිවන් සුව ලැබේවා. මේකේ පළවෙනි වාක්‍යෙම තියෙනවා මේ ආස්වාසිය යාන්තමට දැනුනේ කියලා. ඒ දැනෙන්නේ තද ගතියක්ද සිසිලසක්ද කම්පනයක්ද නැත්නම් පය තිනකොට දැනවගේ රළු ගතියක්ද කියලා දැන ගතිය දැනෙන දේ විස්තර නොකිරීම තමයි කෙලෙසේ කියන්නේ. ඒක විස්තර නොකිරි ඉන්න තියන්න බෑ. මොනවා හරි ලකුණක් දාන්න මට දැනෙන තදගතිය. මට වෙන්නේ සහැල්ලු ගතිය. මට වෙන්නේ පිරිමන්දිනවා. මට වෙන්නේ මොකද්ද වැටෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා හිත පිට ගිහලා ආපහු ආවට පස්සේ ඉඳගෙන ඉන්න බව වැටුණායි කියලා. මේ වැටෙන්නේ මොකද්ද කියන එක වසංගඩේක තමයි කෙලෙසේ. ඒක තමයි මාර්ගය කියන්නේ. රචනයේට කොහොම හරි දාන්න මොනවද වැටුනේ කියන එක. ඉතින් ඒක මේ දෙවෙනි භාෂාවක් උගන්වන්නේ වැඩක්. හොරයි. හරියට ඒ කියන කාරණාව කියන දැනුණයි කියලාගෙන මොනවද දැනන්නේ කියලා දන්නේ. ඒ නොදැනිලා නෙවෙයි. ඒක වාර්තාගත කිරීමේ වටිනාකම තේරෙනවා. ඒ තපතු සිරපන්සෝ බිමේ විදිනක මොනතරම් ජොලියද? හරි හොඳයි. ඒ වගේ මේ රචනයේ ලියනකොට මට වැටුනේ තද ගතිය, මට වැටුනේ මෙලෙක් ගතිය, මට වැටුනේ කම්පන ගතිය, සීතල කියලා ඒ වාක්‍යයේ එන්නේ නැති එක අරුමයි. කාගවත් දෝෂයක් නෙමෙයි මම මේ කියන්නේ මනුස්ස හිත කොච්චර චපලද කියලා. කොච්චර මල්ලෙන් ගහනවද කියලා කියන්න ඕනේ කියන්නේ නැතුව මට වැටහුණයි කියනවා. ඉතින් හිතා ගන්න ඕනේ. එහෙම කරන්න එපා. කාරණාව කියන්නේ. මට බලන්න ඒක දාපු ගමන් ওই වාක්‍ය දෙක ඒ හිතෙන් ටික පුරවපු ගමන් පුදුමාකාර ගැම්මක් එනවා භාවනාව. කියන්න ඕනේ දෙකලින් කියනවා. අපි දැන් කියන්නේම යන්නේ කොයිද කියලා අහුවොත් මල්ලේ බෝල් තමයි. කුන්නු හරපමයි. කිය යුතු දේ කියෙවෙන්නේ නැහැ. ඒක දැනගෙන යන්න භාවනාවක්. ලියනකොට බලන්න නිකන් හිස්තන් තියලා ලියන්න එපා. ඉතින් වැටෙන දේ මේකයි කියලා ලියන්න බලන්න එතකොට එන ගැම්ම ඒ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉන්නේ ඒක මම දන්නවා දැන් ඉතින් දවස් තුන හතරක් භාවනා කරපු නිසා වාර්තා කරනකොට භාග වාක්‍ය ලියන්න එපා පද ලියන්න එපා විශේෂණ පද නැතුව විශේෂ මූල කර්මත්තර සමාධි අදාළ විශේෂණ පද ටික දාපුවාම රචනයේ වටනාකම කොච්චර වැඩි වෙනවද සංනිවේදනය කොච්චර වැඩි වෙනවද චිත්ත ශක්තිය කොච්චර වැඩි වෙනවද අදිෂ්ඨාන ශක්තිය කොච්චර වැඩි වෙනවද කියලා හිතා ගන්න බෑ අපි යනවා ඒ නිසා ඊගා ප්‍රශ්න ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය වන්නේ ආනාපාන සතියයි මුල සිට ඉහළට ඇදෙන ආස්වාස රැල්ලත් බැස යන ප්‍රස්වාස රැල්ලත් නිරීක්ෂණය කෙලෙමි ප්‍රස්වාසයෙන් පසුව නැවත ගන්නා ආස්වාසය අතර ප්‍රකට නොවන ඉඩක් ඇති බව වැටහේ. තනින් තන කයෙහි ඇතිවන තද ගති, විදුම්, කම්පන ගති දෙස හොඳින් බලා සිටියෙමි. ගරු ස්වාමින් වහන්සේ මට නොපැහැදිලි තැනක් ඇත. මෙනෙහි කරනවා මෙනෙහි කරනවා කිව්වත් එය භාවනාවේදී කොතැනකදී කළ යුත්තක් දැයි කාරුණිකව දේශනා කරන්න. සෑම මාසකට දෙවරක් දෙතැනකදී පැවැත්වෙන ඔබ වහන්සේගේ භාවනා වැඩමුළුවලට සහභාගී වීමත් ඒ ලැබෙන මඟ පෙන්වීමත් අනුව කටයුතු කිරීමට පුරුදුව සිටිමි. සක්මන් භාවනාව මා ඊට කැමැත්තෙන් කරගෙන යමි. එකවරකට පැයක් අපහසුාවක් නොමැතිව කළ හැකිය. පෑ භාගයක් පමණ ගිය විට ආයාසයෙන් තොරව දෙපා මාරුවේ. සිත පිට යෑමක් නැති තරම්ය. ඉදිරියට දෙපා ඇදී යයි. මේ මෙම වනපියසේ සදා ඇති සක්මන් මලු නිසා නොකඩවා සක්මන ගෙන යාමට බොහෝ උදව්වක් වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ ජීවිතයේදීම නිවන් සුව අත් වේවා. මේකෙනාගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙනෙහි කිරීම නෙවෙයි. මෙනෙහි කිරීමෙන් නිරීක්ෂණය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. හරියට පාවිච්චි කරලා තියෙනවා. නිරීක්ෂණය කරේ මොකද්ද කියලා කියන්නේ නැහැ. අර ඉස්සලා කියපු එකමයි. ඒ නිසා ලියුම් ආපස්සට කියවන්න කියූප එකම අහගෙන ඉන්න ඔක්කොමලා කියූප එකම කියවන්න නිරීක්ෂණය කරයි කිව්වට බැලුවයි කියලා කියවට දැක්කේ මොනවද කියලා කියන්නේ නැති වෙන කොච්චර ගොළුද කියන එක හොඳ 100 මේක අහගෙන ඉන්න. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ වන්නේ ආනාපාන සතියයි. මුල සිට ඉහළට ඇදෙන ආස්වාස රැල්ලත් බැස යන ප්‍රස්වාස රැල්ලත් නිරීක්ෂණය කළෙමි. නිරීක්ෂණය කරලා තියෙනවා මොකද්ද දැක්කේ? මොකද්ද නිරීක්ෂණය කරේ කියලා කියන්නේ. මේ නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒක වෙලා ඒක ප්‍රශ්නයක් නෑ. මෙනේ කිරීම කියන්නේ නිරීක්ෂණය කරනවා කියන එක තමයි. මොකද දැක්කේ මොනවද කියලා? එයා දැකපු නිසා එයා හිතන ඔක්කොමලා දැකලා ඇති කියලා. නෑ. අනික් අයට තේරෙන්නේ නැහැ. ඒ වගේම Tamanට තේරෙන්නේත් නැහැ. ඒ නිසා කමඨාන් වාතාල වීමේදී අරමුණ මොකද්ද? මෙනෙහි කිරීම හෝ නිරීක්ෂණය කරපු ආකාරය වැටහිච්ච දේ. මේ වැටහිච්ච දේ නැත්තම් බුදු වනිසාස කියන්නේ ගාන හදලා අන්තිමට උත්තරේට ඉරි දෙකක් ගහන්න එපායි. ඉරි දෙක ගැහුවොත් නේ ලකුණු දෙන්නේ. ගාන හදලා උත්තරේට ඉරි දෙකක් ගැහුවේ නැත්තම් ලකුණු කපනවා. උත්තරේ හරි නමුත් ඒක අඟවන්න එපා මේ ගාන ඉවරයි මෙන්න උත්තරේ. ඉතින් ඒ වගේ මේ අරමුණ මේකයි මේ නිරීක්ෂණයකට දැක්කේ මොකද්ද කියලා කියන්නේ නැති එක නිකන් කුරුම්බ බීලා කෝම්බේ විතරක් දෙනවා වගේ. මදේ නෑ. ඉතින් මේක තමයි මුළු ජීවිතය. ඒ නිසා හොඳට බලන්න නිරීක්ෂණය කිරීමේ හෝ මෙනෙහි කිරීමේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිරීක්ෂණය කරපු එක කමඨාන් මාර්තාට දාන්න මම කියන්නේ ලෝභකමක් මෝඩකමක් තියෙනවා කියලා. ඒ පණිවිඩේ ගිහිල්ලා නැහැ. කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒකටයි මම කියන්නේ මේ කෙනාට විතරනේ ඔක්කොටම ඉස්සලා ලිපියටත් මම ඒකමයි කිව්වේ. කරුණු තුනයි තියෙන අරමුණ කියන්නේ මෙනේ කර හැටි කියන්නේ දැකපු දෙයක් කියන්නේ. ඒකට බොළඳයි කිව්වහම තාම බොක්කේ ඉපදිච්ච නැති බබාලා වගේ ඔක්කොම. මොන තරම් උගත්කම තිබුණත් මොන තරම් දැනුම තිබුණත් මොන තරම් පොහතත් වුණත් මොන තරම් බෞද්ධ වුණත් මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේක හරි ලේසි තේරුම් කරලා දෙන්න පොඩි එකකට. පොඩි බබෙකුට කිව්වොත් එහෙම හරි බැලුවා හරි මොන දැක්කේ අනේ ගිරව් කතා කරනවා වගේ කියනවා මේ නාකියෝ නාකිච්චෝ එතෙන්ද ගෙනලා තිතක් තියෙනවා එතෙන්ද ගෙනලා තිතක් තියෙනවා කවදා ඇදෙයිද කියලා කියන්නේ එහෙම කියන කාරණේ ඇදෙයි යෝම යංකෝ ඉතුරු ටිකක් තෝරන ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නෑ නෑ අවශ්‍ය නෑ මාන්තිනේ නෑ නෑ අතිපූජනීය ස්වාමින් වහන්සේ තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් පතා කරගෙන යන සක්මන් භාවනාව ඔසවන සහ බිම තබන পায় මෙනෙහි කරමින් මුලැමැද අග වශයෙන් සිදුවන ක්‍රියාවලිය නිරීක්ෂණය කළෙමි. එක පායක් ඔසවා ඉදිරියට තැබීමේදී ඒහා පෙරපසු නොවි අනික් පාදයේ විලුඹ එසවීමත් එවිට බිම තැබූ පයෙන් අවධානය ඉවත් වූ ඉවත් වී එසවූ පයට අවධානය යොමු වීමෙන් નિરાයසෙන් සිදුවන්නක් බව අවබෝධ විය. පාදයේ යටිපතුල් තද කර්කශ ගතියත් උණුසුම් සිසිල් ගතියත් වායෝ ධාතුවෙන් පය එසවීමත් වැටහුණි. වැලි පොළවේ සක්මනට පරිසරයේ ශබ්ද වලින් බාධාවක් සිදු නොවන ලෙස සතිමත්ව සිත අරමුණෙහිම පවත්වාගෙන යෑමට හැකියාවක් ඇති බව දැනුනි. වම්පස පාදයේ දන හිසෙන් පහළ මස් පිඩුවල වේදනාවක් වරින් වර ඇති වූවාද નિરાයසෙන් ඉදිරියට කෙරෙන සක්මන නාම ධර්ම හා රූප ධර්ම වලින් සිදුවන ක්‍රියාවලියක් ලෙස මම ඇවදිනවා යන හැඟීම ක්‍රමක්‍රමයෙන් බොද වී යන බවක් දැනුනි. බොද වී යන බවක් පෙනුනි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. තුන්තරා බෝධියෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් අමාමහ නිවන් අවබෝධ කරගනිත්වායි ප්‍රාර්ථනා කරමි. ඔය ඉස්සෙලිවට වැඩිය මේකේ කකුල් වල වෙනස් වෙනකන් තෑයෙන විතර කරලා තිනවා. අන්නේ විදිහට ඒ සංසිද්ධිය දිගට බලාගෙන යෑම පරියන්ක විතරනේ සක්මනේ සක්මනේ විතරනේ පරියන්කේ. ඔක ලිවීමෙන් බුදුම සාන්තියක් හම් වෙන නිසා මේ රචනා ක්‍රමය හොඳයි. හැබැයි පරියන්කේ ගැනත් විස්තර කියන්න බලාන යනකොට යනකොට මොකද වෙන්නේ කියන එක නොබෝ කලකින් වැටෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ මෙවැනි වැඩමුළු කීපයකට සහභාගී වූ අයෙක් සක්මන පටන් ගැනීමේදී දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කර පසුව මෙනෙහි කිරීමකින් තොරව සක්මනේ යෙදුණා. මෙසේ විනාඩි 35ක් 40ක් පමණ සක්මන් කිරීමේදී සක්මනේ සිත තැම්පත් වූ පසු උදෑසන 4:45ට පමණ පර්යංකය සඳහා වාඩි වුණා. පර්යංකය සකසාගෙන වාඩි වී මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවායයි කය සිතටගෙන ටික වේලාවකදී හුස්ම රැල්ලේ සිත ඒකාග්‍ර වුණා. මෙසේ සිත ඒකාග්‍ර වී තිබියදී ඇතුළතින් වරින් වර අරමුණු එන බව දැනුණා. වැඩි වශයෙන්ම දැනුනේ සසර දුක නතර කිරීමට නම් සියල්ල අත්හල යුතු බවයි. එයම නිතර නිතර දෝංකාර දෙන්න පටන් ගත්තා. උදේ දාණය සඳහා gediye ගසන තෙක්ම සිත හුස්ම රැල්ලේ පැවතුනත් මෙම අරමුණු නිතර නිතර දෝංකාර දෙන්නට වුණා. සිත හුස්ම රැල්ලේ තිබියදීම මෙවැනි අරමුණු එන්නේ කුමන සිතකටදයි සිතුණා. සතිය සිහිය සිත යන ඒවායේ ඇති වෙනස්කම් මොනවාදයි පාදා දෙන සේක්වා සතිය සතිය සිහිය සිත යන ඒවායේ ඇති වෙනස්කම් මොනවාදයි පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි සියලු දෙනාටම සැනසෙල්ලක්ම වේවා උචාරේ මතක් වෙන දේ භාවනා කරනකොට මතක් වෙන දේ සංසාරය අතහැරපන් දේවල් අතහැරපන් කිව්වහම ඒකට මනාපයක් අපේ තියෙනවා මොකද ඒක අතහරින්නනේ නමුත් ඒවත් කක්ක තමයි භාවනා කරනකොට මේ හිතට නිකන් ඉන්න බෑ මොනවා හරි නිකන් දොඩමළු වෙන ගතියක් තියෙනවා. ඒකේ ඒ අර පුරුද්ද. ওই දොඩමළු වෙන දේවල් හොඳ නරකක් හොයන්න යන්න එපා. හරි වැරදි හොයන්න යන්න එපා. සාධාරණ සාධාරණ හොයන්න යන්න එපා. තුගේ පිටින්ම නොදැක්කා වාගේ අරමුණ පවත්තන එකයි තියෙන්නේ. ඉතින් අවධාන කොටසට කියන්න තියෙන්නේ සතිය කියන්නේ සීය කියන දෙකම එකයි. සතිය කියන්නේ පාලියෙන්, සීය කියන්නේ සිංහලෙන්. ඒකට චෛතසික කියනවා. චෛතසික හැදෙන්නේ හිතේ. මොහොත හිතනම් මොහොත නගින රැලි වගේ තමයි එක එක චෛතසිකය. ඉතින් ඒක ඔය ටික කාලයක් හැම ඔබ වැටහි ඔක නෑ වැටුනේ නෑ කියලා ඉච්ච ප්‍රශ්නයක් වෙන්න අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. එක ආස්වාස අවස්ථාව. එය හුස්ම ගන්නා ලෙසයි මෙනෙහි කෙලෙමි. එය සිසිල්ව නාස් බිත්තියේ ඉහළ මැද කොටසේ වැදුනි. සමහර අවස්ථාවල දිගුවද සමහර විට කෙටි කෙටිවද දැනුනි. සමහර විට නොදැනී යයි. ප්‍රස්වාස හුස්ම පිටකලා ලෙස මෙනෙහි කළෙමි. උණුසුම්ම පිටව යන අතර එතරම් ප්‍රකට නොවිය. වේගවත්ව හා කෙටිව පිටව යන බව දැනුනි. සමහර විට නාස්පුඩු දෙකෙන්ම දෙකෙන්මද සමහර විටක එක නාස්පුඩුවකින් පමණක්ද පිටවිය. හුස්ම දෙස දැඩි අවධානයෙන් බලා සිටියෙමි. සෑම හුස්මක්ම ඇති ලක්ෂණ ගැන මෙනෙහි කළමි. දෙක විනාඩි 5ක් පමණ එක දිගට නිරීක්ෂණය කරන විට බාහිර අරමුණු වැල නොකැඩී ගලා එයි. ඒ ආව දේවල් මොනවාද මොනවාද යන්න ගැන සොයා නොබැලුවෙමි. තොග පිටින් එන අරමුණු ඇවිත් යන්නට හැර බලා වුනිමි. ඒවා යටපත් කරගෙන යටපත් කරන්න උත්සාහ නොකළෙමි. මේ අතරතුර නිදිමත ස්වභාවයක් දැනේ. එය නිදිමතමද කියා අවබෝධ කර ගත නොහැක. ශරීරයේ සැහැල්ලු ගතියකින් වෙලී යයි. තුන බොහෝ වේදනාවන් යටපත් කරගත හැකි තත්වයේ පැවතුනි. සමහර විටක එක දන හිසක නැගෙන වේදනාව ඉරියව්ව තරමක් වෙනස් කිරීමෙන් පහව ගියේය. තුනටිය ප්‍රදේශයෙන්ද වරින් වර නැගෙන වේදනාව අනිත්‍ය සංඥාවෙන් බැලීමෙන් යටපත් විය. ශරීරයේ විදුලු සැරයක් යන ආකාරයේ ගැස්මක් ඇති වී නැති වී යයි. කිරිවැටීම් හා දහඩිය නිසා ඇඟ තෙත්වීමක්ද සමහර විට ඇතිවේ. එක දිගටම නැතත් වරින් වර දීර්ඝ ලෙස මූල කර්මස්ථානයේ සිටීමට හැකි විය. ඔබ වහන්සේ කලින් දෙන ලද අවවාද මහඟු ලෙස ಉಪකාරී විය. සක්මන් භාවනාව මූලිකව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස අරමුණු කළත් පසුව පොළවේ යටිපතුල වදින අයුරු නිරීක්ෂණය කළෙමි. පළමුව විලුඹද, පසුව ඇඟිලිද ආදී වශයෙන් පොළවේ රළු බව, උණුසුම් තෙත් බව නිරීක්ෂණය කළෙමි. পায় ගෙන යන විට වාතයේ ඇති සැහැල්ලු බව අද්දුටුවෙමි. වැලි කැට ඇඟිලි කරු අතරට එන ආකාරය, ශරීරයේ බර කකුල් දෙකට යන ආකාරය නිරීක්ෂණය කළෙමි. සිත බාහිර අරමුණු වලට ගිය අවස්ථා ගණන ඉතා අඩුය. කර්මස්ථානයේම සිත රැඳවීමට බොහෝ විට හැකියිය. සැහැල්ලුවත් හා නිදිබර ගතියත් ඇතිවිය. සමහර විට ශරීරයේ සමබරතාවයේ බිඳී සක්මන සක්මන් පෙතින් ඉවතට විසවි යෑමට එන ස්වභාවයක් දැනේ. ටික වේලාවක් වාඩි වී සිට නැවත සක්මන ආරම්භ වෙමි. සක්මන තුලදී ඒකාග්‍රතාවය ඉතා ඉක්මනින් ලැබෙන බව දුටුවෙමි. ඒට පරයන්කයට වඩා සිත ඇදී යයි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා. මේ ලියුම පටන් ගන්නකොට නම් අරමුණ මෙනෙහි කර හැටි සහ වැටහිච්ච දේ කියන හොඳ රාමුවකට දාලා පටන් ගන්න තියෙනවා. පහු වෙනකොට එච්චරම ගොනු ඇත්තේ නැහැ. නමුත් අතරමැදදී මම දැන් සක්මණේ තියෙනවා පරයන්කේ තියෙනවා පේන්න අර ඇති වෙන ගොජේන අරමුණු ගොජයත් කය තැහැල්ල වීමත් නිදිමතත් කියන දේවල් වලින් ඇස් බැඳුමකට ලක් වෙලා ආනාපාන ගෙවි යන එකෙන් හිත කතන්දරේ වෙන දේවල් වලට යනවා. මට ඒකට සහැල්ලුවක් දැනෙනවා, අරමුණු ගොඩක් එනවා, නිදිමත දැනෙනවා කියලා. නමුත් යෝගාවචරය මේක ඇස් බැඳුම දැනගෙන මේ කවුරු ඇවිල්ලා කෝලම් කරත් ආනාපානෙ මොකද වෙන්නේ කියලා බලාගෙන ගියා නම් කතාව ඊට වෙනස්. ඒක නොකරන්නයි මායя උත්සාහ කරන්නේ. ඒක නිදිමතක් ගෙනත් දානවා, හිතවිලි ගෙනත් දානවා, වේදනා ගෙනත් දානවා. ඉතින් අපි කතන්දරේ ප්‍රධාන පාරෙන් අතුරු පාර වලට වැටෙනවා. ඒතර ආනාපාන මොකද වෙන්නේ කියන එක ඊටාම අවදි අවස්ථාවට ඇවිල්ලා තියෙන හැරවුම් ලක්ෂයකට ඇවිල්ලා තියෙන්නේ. ඒකට අර එහෙම මේ ඇස් බැඳුම් කරනවා. සක්මනේ තොක් කරනවා. ඉතින් එතෙන්දී ඔය කවුරු කෝලම් කරත් අර ආනාපාන දිගේ ට්‍රක් එක ගෙනියන්න දන්න දැනගන්න පුදුමාකාර ඥානයක් ඕනේ. මේ දත් දෙක මැද දිව බේටලා ඉන්නවා වගේ. ඒක හරීම ඇස්පැන්දුමක් විතර තියෙන. නිසා ඒක දැනගෙන ගිය කෙනාට තේරෙනවා මේ වෙලාවේදී ආනාපානෙන් හිත කඩන්න හදනවා. සක්මණෙන් හිත කඩන්න හදනවා. මේක දෙන්නේ නැහැ. මායя නෙමෙයි මොකාවත් මන් දෙන්නේ නැහැ. කොච්චර නිදිමතාවත් කොච්චර හිතවිලාවත් කොච්චර වේදනාවක් මං ආනාපාන දිගින් බලන්න යනවා කියන එක කන්දක් උඩ උදේට ඉඳගෙන තරුවක් ගෙවෙන හැටි බලන්නේ ඉඳලා පුරුදුලා තිබුණ කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ඉර නැගගෙන එනකොට එනකොට ඒ තරුව ඉබේම නැති වෙලා යනවා. ඉතින් ඒකට වටපිට බලන්නේ නැතු ඒකම බලන්න හිටියොත් ඔය සිකුරු තරුව දවල්ටත් තියෙනවා. ඒ උදා තරුව වශයෙන් බැලුවොත් දවල්ටත් ඒ තරුව පේනවා. නමුත් අපිට අර මගට එනකොට කුරුලෝ කෑ ගහනවා එළිය වැටෙනවා කොහෙද ඉවර වෙන්නේ කියලා අල්ලන්න දෙන්නේ නැහැ. අර නිරුද්ධිය නිරෝධය ඉවර කරන්න ඉස්සෙල්ලා යස් බැඳුම් එනවා. යස් බැඳුම් වලට රැවටිලා තියෙනවා. එමත් ඒක හොඳ වටන තැන. අනිත් දවසේ යනකොට බලන්නකො කවුරු ඇවිල්ලා උලිලි බෑවත් මම අර ගත්ත ආනපාන දිගේ වෙනවා කියලා බැලුවොත් ඒ ඒ ඒ සූදානම තිබුණොත් ගොඩ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ මෙන් සක්මන ආරම්භ කරමින් පාදයේ සිත පිහිටවමින් සක්මන් කළමි. পাය පොළවට තබන විට පළමුව විලුඹත් දෙවනුව ඇඟිලි වලට පෙර තිබෙන කොටසත් තුන්වෙනුව ඇඟිලි ස්පර්ශ වන ආකාරයේ මනාව දුටිමි. විලුඹ තබන මොහොතේ සියුම් සියුම් ලෙස දැනී එය ඊතා තදින් පොළවට ස්පර්ශ වන විට මැද කොටස ඊට ටිකක් අඩුවෙන් තද ගතියක් දැනේ. ඇඟිලි ඊතා සියුම් ලෙස ස්පර්ශ වේ. නැවත পায় ඔසවන විට විලුඹේ තිබූ තද ගතිය නැති වී සැහැල්ලු බවක් දැනෙන විට ඇඟිලි ටික ඊතා තදින් පොළවට තද වී পায় එසවීමට දෙන රුකුල පැහැදිලි විය. পায় එසවන විට සියුම් ආයාසයෙන් එසවන අතර ඊතා පහසුවෙන් පෙරට තල්ලු වී යයි. මේ ආකාරයෙන් නොඑක් වෙනස් වීම වලට භාජන වන බව දුටු අතර අනිත්‍ය ස්වභාවය ගැනද වැටහුණේය. තවද මණික් කටුව ළඟින් එහාට මෙහාට වන ආකාරය පුංචි ශබ්දයක් මෙන්ද දැනුනි. পায় ඔසවා නැවත ඉදිරියට ගෙන තබනතුරු අනිත් පාදයේ ඊටමත් තදින් පොළවට තදවන බවත් ඒ මුළු ශරීරයම දරාගෙන සිටින බවත් වැටහුණේය. පාදයේ නිරන්තරයෙන්ම සිත පිහිටුවා වූ අතර ඔබ වහන්සේගේ ඕවදන් රැව් පිළි රැව් දුන් අතර ඒවා අතරින් ද পায়ට සිත යෙදෙව්විය. পায় ගැන තවත් සොයන්ට ගත් මගේ ගමන ඊටාම සෙමින් ගමනක් බවට පත්විය. ඇසේ දැලක් බැඳෙන්නාක් මෙන් ඔළුවට බර වෙන්නාක් මෙන් විය. ඒත් ඔබ වහන්සේ වීරිය වඩා ගමන යන්න යන්න කිව් ඔහොදන සිතවිල්ලකට පැමිණ තවත් උනන්දු විය. পায় નિરાයසෙන්ම ගමනක ගියේය. එය මගෙන් තොරය. කිසිදු පිළිවෙලක් දුටුවේ නැත. මොහොතින් මොහොත විවිධ පියවර විය. නැට්ටුක්කාරයාගේ පියවර මෙන් විය. වැටෙයිද කියා සිතූ අතර මා පරියංකයට පියවර මැන්නේය. පරියංකය සිත ඊතා හොඳින් එක්තැන් වී සිටි නිසාද ආසනය අරගෙන එක හුස්ම රැල්ලක් පමණ දුටුවේ දුටුවේය. එය ගෙවි ගියේය. ඔබ වහන්සේගේ ඕවදන් සිහිවිය. පහුරු නොගා බලා සිටින්න. මම එසේ බලා සිටියේය. හුස්ම හුස්ම නොපෙනුනත් යම් ක්‍රියාදාමයක් නාසය අග වෙන බව හැඟුණේය. ඔළුවේ පුංචි බරගතියක් ඇවිත් ඇඟ සෙමෙන් වැනුණේය. මොහොතකින් විදුලියක් ඇඟ තුලින් උඩ දෙසට ගමන් කළාය. ඉහළට ඇදෙන ගතියක් දැනුණේය. ටිකකින් පපුවල් ප්‍රදේශයේ උස් පහත් වන බවක් දැනුනි. වම් උරහිස රිදෙන්ට විය. ඔබ වහන්සේගේ වචන අවදි විය. ඒ ගැන කිසිම තැකීමක් ලක් නොකලේය. එයට මොනා වුණාද කියා මට හැඟුණේ නැත. නැවත විදුලියක් මෙන් ඉහළට ඇඟ ඇතුලින්ම උඩට ආවේය. ඇඟ වැනුණේය. ඉහළට ඇදුණු ගතියක් දැනුණේය. දිග හුස්ම රැල්ලක් වැටුණේය. මා සිත පිට ගිය බව හඳුනාගත්තේය. නැවත හුස්ම රැල්ල ගෙවි ගියේය. මා මහා සැහැල්ලු තැනක මෙන් සිටියේය. නිරතුරුවම රත්පැහැ ආලෝකයක් තුල සිටියේය. එය පැය භාගයක කාලයක් විය. ඒ දුකක් නැති සතුටක් එතරම් නැති තැනකි. මේද උපේක්ෂාව කියා සිතුනි. නාසය ළඟ නිරතුරුවම සිත තැබුවේය. නැවත ඉහළට ඇදෙන ගතිය වැටහුණේය. ඔබ වහන්සේගේ හඬ කයට සිත පිහිටවීම අරමුණට සිත පිහිටවීම සිහිවිය. නැවත වතාවක් අද දවස පුරාම හෝ සිටිය හැකි තැනක් මෙන් ඊතා සතුටු සතුටක් සිතට දැනුනේය. පරයන්කේ කයේ සිත පිහිටුවේය. নিরතුරුව සතුට පැවතුනේය. ඒත් පිරිස මාව දමලා ගියොත් විලවුන්ගෙන් හානියක් හැකි වේයයි සිතත් යයි සිතත් පෑකට අධික කාලයක් පරයන්කෙන් නැගිට්ටේය. සිතට තවම සතුටක් ඇත. ඔබ වහන්සේගේ උපදෙස් මොහොතින් මොහොත මතක් කරමින් මෙසේ කළෙමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඊ타ම සුවසේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට මා මේ වඩපු කුසල ධර්මයොත් ඔබ වහන්සේට උපනිෂ්ක්‍රීය වේවායි ධර්ම පූජාවක්ම වේවා ඔය කොයි වෙලාවෙත් වෙනවා ඉතින් අපේ දරුවෝ ගැනයි පිටරට ගැනයි අතීතේ අනාගතේ ඉන්නකොට එකකවත් අයිතිවාසිකමක් නැහැ. මේක හිතෙන්නේ හරියට නිකන් මේ භාවනා කරලා ලැබිච්චයක් කියලා නෑ. ඒ කොයි වෙලාවෙත් පය තිනොට ওই ටික වෙනවා. කොයි වෙලාවෙත් හුස්ම ගන්නට එන ඉතින් මේක නෙවෙයි බලන්න. බලන්නේ මයිකල් ජැක්සන් හුස්ම ගන්නේ කොහොමද? මාල්නි පොන්සේක හුස්ම ගන්නේ කොහොමද? ගාමිනි පොන්සේක හුස්ම ගන්නේ කොහොමද? ඌවනේ බලන්න. ඉතින් ඒ නිසා ඉතින් මේ තියෙනවා gederම තියෙනවා හැපත අපි මේ බාහිරේ හොයනවා. ඉතින් ඒක නිසා කවදාද තේරුම් ගත්ත දවසේ ඔන්න ධම්මජීවන්තර හොඳයි බුදුහාමතර හොඳයි කියලා හිතෙනවා. අනික් වෙලාවට මොකද වෙන්නේ බලන්න. මේ තියෙන Taman ළඟ තියෙන මේ පිරිච්ච ගතියට යන්න බැරි තකතිරුකමමනේ මෝඩකමමනේ අමනකමනේ මරිකමනේ අන්ධකාරෙනේ මොකක්වත් නැහැ නේ ඒක වළක්වන්න දෙයක්. ඉතින් බුදුහාමුදුරන් අන්නේ ඒක අයින් කළගෙන මේ ඇවිදිනකොට කකුල් දෙක තියා බලපන්. ඕ පුදුමාකාර සැපක්. හුස්ම ගන්නකොට හුස්ම දිහා බලපන් ඔක්කොම සැප තියෙනවා. ඒකට කියනවා in in un inalienable unalloyed. මේකට කිසිම දෙයක් මාතු දාන්න දෙයක් නැහැ. මේක වෙන් වෙන්න බෑ කියලා හිතනවා. ඒ තරම් මේකට ඇදලා ගන්නවා. මේ ඔක්කොමත් හපන් මේ දරුවෙක් ගැන කල්පනා කරනවා, රත්තරන් ගැන කල්පනා කරනවා, තීය ගැන කල්පනා කරනවා. ඔක්කොමත් හරි කක්ක ගොඩයි. ඉතින් අපි කාටද කඩුව දෙන්නේ? කාටද කපුව දෙන්නේ කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒක කවුරුත් දෙවන්නේක් නැහැ තමන් විතරයි ඉන්නේ. ඉතින් එදාට තේනවා කාවු ටොම් ගන්න සංසාරේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආස්වාස ප්‍රස්වාස සුලන් රැල්ල අරමුණු කිරීම මගේ මූල කර්මස්ථානයයි. මම ආස්වාස ප්‍රාස්වාස සුලන් රැල්ල අරමුණු කර ටික වේලාවකින් එය සියුම් වී නොදැනී යයි. ආස්වාස ප්‍රස්වාස ඇතුළතින් සියුම්ම දැනේ. මේ తත්වය පර්යංක පුරාවම පවතී. කය සහ සිත හොඳින් තැම්පත් වී ඇත. මේ తත්වය බොහෝ වේලාවක් පවතී. දින දෙකක් පමණ මේ తත්වයම ඇත. සක්මන් භාවනාව. සක්මන ආයාසයෙන් යුතුව සිදුවේ. ඒ දෙස මම බලා සිටිමි. මේ මාගේ භාවනා මානසිකාරයේ දැන් తත්වයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේක නිත්‍යපතා කරන්න මේ යන චර්යාව කඩා ගන්න නැතුව ඇඟ ලෙඩ කර ගන්න නැතුව හිත ලෙඩ කර ගන්න නැතුව නිදි මරන්න නැතුව අනුගේ කුඩු කන්දල් ලැහුම් කන් දෙන්න නැතුව මේ ගත්ත ගැම්ම බාධා කර ගන්න නැතුව ගෙනියන එක කියන්නේ සාසනික අනුග්‍රහයක්. මේ Tamanට කරගන්න වැඩක් නෙවෙයි. ඒ නිසා එතකොට ඉබේම භාවනා ඉතුරු ටික හැදෙනවා. ඒ සඳහා අවශ්‍ය මේ පෑදී දිහට බොරදියක් වෙන්න දෙන්න එපා. මේක රැකලා දෙන එක තමයි යෝගාවචරය විතින් කළ යුත්තේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. මම භාවනාවට ආධුනික අයෙක්මි. මගේ භාවනා අත්දැකීම්. පර්යංක භාවනාව. පිම්බීම හැකිලිම වශයෙන් ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කරමි. සුලන් රැල්ල දෙස බලා සිටිනවාට වඩා එය පහසුය. හුස්ම ගන්නා විට මාගේ බඩෙන් උඩ පපුව පෙදෙස උරහිසින් හොඳින් පිම්බේ. මම එවිට මම ආස්වාස වශයෙන් හඳුනා ගනිමි. පපු පෙද සහ උරහිස් පෙදෙස හැකිලෙන විට ප්‍රස්වාසයේ වශයෙන් හඳුනා ගනිමි. පිම්බීමට දිගු වේලාවකුත් හැකිලීමට කෙටි වේලාවකුත් යන බව දැනේ. සිතට විවිධ අරමුණු පැමිණියද පිම්බීම හැකිලීම වශයෙන් වාර 20ක් 30ක් එක දිගට බැලිය හැක. සිත වෙන අරමුණකට ගිය විට එය දැනේ. නැවත අරමුණෙහි සිත පිහිටුවා ගනී. අරමුණට සිත නැවත ආබව දැනගන්නේ උරයිස් දෙක හොඳින් පිම්බෙන විටය. මෙලෙස ටික වේලාවක් සිත පිහිටුවාගෙන සිටින විට පිම්බෙන හැකිලෙන වේගය අඩු වී යයි. හුස්ම ගන්නා බවක් නොදැනේ. නමුත් සිහිය ඇත. එවිට ඔළුව හද කරන බවක් ඔළුව ඇතුලේ දඟලන බවක් ගැහෙන බවක් හෘද වස්තුව වේගවත් බවත් මුහුණෙන් මාංශපේශී තද කරන බවක් දැනේ ඇස් දෙකට තදින් අනින බවක් නලල ඉදිරිපිට තද වෙන බවක්ද දැනේ. එවිට මම ඒ දෙස බලා හිඳිමි. ටික වේලාවකින් කිසිදු අරමුණක් නැතිව හිස් අවකාශයක් දිස්වේ. ඒ දෙසද බලා සිටිමි. එවිට මේවා බලබලා ඉඳලා වැඩක් නෑ මම ආස්වාස ප්‍රස්වාසය බලන්න ඕනෑ කියා සිතමි. එවිට නැවත ආයාසයෙන් හුස්ම ගනි. ගනිමි. එවිට නැවත පිම්බීම හැකිලිම ප්‍රකට වේ. හුස්ම දෙක උරහිස් දෙක පිම්බෙන විට මම එය දැනගනිමි. නමුත් ටිකකින් ආයෙම අර తত্ত্বය එනම් කලින් ප්‍රකාශ කළ తত্ত্বය ඇතිවේ. මේ දිගින් දිගටම සිදුවේ. නමුත් සතුටින් භාවනාව වඩමි. සුදුසු උපදේශක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවට මගේ වැඩි කැමැත්තක් ඇත. මන්ද එය සජීවි බැවිනි. සක්මන් භාවනාවේදී නිදිමතක් නැත. හොඳින් සිහිය පිහිටයි. මම සක්මන් භාවනාව කරන්නේ මෙහෙමයි. වම් කකුලේ යටිපතුල ලනුපැදුරේ හෝ වැලි පොළවේ ස්පර්ශ වන විට මම වම ලෙස හඳුනා ගනිමි. යටිපතුල ගොරෝසු ලනුපැදුරේ ස්පර්ශ වන විට එය මට දැනේ. වැලි පොළවේ ඇවිදින විට වැලිවල රළු බව, සියුම් බව, සීතල බව, උණුසුම් බව යටිපතුලට හොඳින් දැනේ. වම දකුණ වශයෙන් මම මාරුවෙන් මාරුවට මගේ කකුල කකුලේ යටිපතුල පොළවට ස්පර්ශ වෙන ආකාරය බලා හිඳිමි. සිත වෙන අරමුණු වලටද ගියද ඒවා ඉක්මනින් බොඳ වී යයි. මම දැන් හිටගෙන ඇවිදිනවා. මට නිින්ද ගිහින් නෑ කියා සිතෙනවා. කකුල පොළවේ වැදෙන විට ඇතිවන රළු බව, සියුම් බව, ගොරෝසු බව, සීතල බව, රස්නේ බව නැවත මාව මාගේ මූලික භාවනා අරමුණට ගෙන යනවා. මෙහෙම දිගටම පියවර තබමින් යන විට සමහර අවස්ථාවලදී ඔළුව තද වෙන බවත් පිටදිගේ කැක්කුමක් වම් මතේ කැක්කුමක් ඇතිවේ. එවිට එක දිගට මම ඇවිදපු නිසා එහෙම වේදනාවක් එන්නේ නැති කියා සිතා ඒ වේදනා දිගේ මනසිකාර නොකර නැවත භාවනා අරමුණට පැමිණෙමි. නැවත පැමිණෙන්නේ යටිපතුල පොළවේ ස්පර්ශවන විට දැනෙන රළු ගොරෝසු සීතල රස්න ආදිය දැනිමි. දැනීම හරහාය. සක්මන් භාවනාවද සතුටින් කරමි. සක්මන් භාවනාව කොට පරයන්ක භාවනාවට වාඩි වූ විට ඉක්මනින් සිත භාවනා අරමුණට ගත හැකි බව අත්දැකීමෙන් හඳුනා ගතිමි. සුදුසු උපදේශක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. මේ ඔබ වහන්සේගේ අන්තිම භවය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. නිවන් ලැබේවා කියන්නේ මරුණට පස්සේ හැබැයි. සාමාන්‍ය නිවන් තප ලැබේවා කියලා ගහන්නේ අපවත් වුණාට පස්සේ මේ බෝඩ් එක ගහනවා කල්ලාතු. කමන්නේ ඒකේ ප්‍රශ්නේ නැහැ. ආම අපවත් වෙලා නැහැ. මේ කොමාරි මේ දෙකේම කියනවා ධක්මනේ පරියන්කේදී අර නැති වෙච්ච මූල කර්මස්ථානයේ ඇද ගැනීමේ අනවශ්‍ය උපදේශයක් ඔලුවට වැටලා තියෙනවා. ඒක මේ චරිත ලක්ෂණයක්. ඒ නිසා ආරමුණ නැති වෙලා ගියා නම් ඊ ගාවට තියෙන එක බලනවා මිසක් අදමඩ සතියේ තියේදී ආය මූල කර්මත්තන්ට අදින්න එපා. මේක කියලා තියෙන ආනාපානට අප වදිනවා. ආය වම දකුණට අදිනවයි කිය. මේ මූල කර්මත්තන්ගේ කෘත්‍ය හමාරනට පස්සේ යනවා. ඊටත් බන්නේ සතියෙන් එනකොට දැන් පේන එක තමයි අරමුණ වෙන්නේ. ආය මූල කර්මත්තන්ට ඇදලා ගන්නවයි කියලා කියන්නේ මේ කෘතිම වෙනවා වැඩි. ගත්තත් වෙන්නේ ආයක නැති වෙන එක. ඒ නිසා ඒක ගහෙන් gediy වැටුණාට පස්සේ ආය ගහේ ඉල්ලුවාට හිටින්නේ නැහැ. ඒක වැටිලා. ඒ නිසා ඒක වැටුණාට පස්සේ ඊ ගාවට තියෙනක බලන්න. එතකොට ගොඩක් සංකීර්ණ දෙයක් පේන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අර සරල ගතිය අර තනි අරමුණ නැහැ. එහෙනම් ඒක ගෙවෙන හැටි පේනවනේ. ආයෙක ඇදලා ගන්න ගියොත් එතකොට කෘතිමයි. ඒ නිසා දරුවෝ ලොකු වුණා නම් උන්ට දී ගන්න දීලා නිකන් ඉඳ ආයෙ රින් ගන්න යන්න එපා දරුවෝ දී ගන්න පැලට. දරුවන් හරි කරදරයි වේ නාකිච්චෝ එහෙම ඇවිල්ලා වටේ කරකිනවා. කිසිම නාකියෙකුට නාකිච්චෙකුට ඒක තේනවා. උන් කසාද බැන්දේ. උන්ට ඕනේ ඉන්න විදියට ඉන්නනේ. නාකියෝ නාකිච්චෝ ඒකට යනවා. හරි කරදරයි. උන්ට ගියා යන්න හරි. ඒ නිසා මූල කර්මස්ථානේ ගියානේ. ඊගාවෙකට යන එකයි තියෙන්නේ. ආයෙ නැවත හොයන්න යන්න එපා. ඔය ගේ කුරුල්ලෝ ලේන්නු එහෙම කවදාකවත් පැටව එළියට දැම්මට පස්සේ ආය හොයන්නේ නැහැ. කුරුල්ලෝ වගේ ඉන්නවා. අපි එකේ එහෙම නැහැ. කොයි වෙලාවෙත් නාකියයි නාකිච්චි ගෙදර. ඉතින් අරුන් බැඳලා වැඩක් නැහැ. බැඳපුවාම උන්ට විවේකෙ ඉන්න තියෙන්න බෑ. වැද්දෝ කරනවා කියලා කියන්නේ රහින් අයින් වෙලා කැලියට දිගනලු දෙන්නම්. මොකද මේ නාකියන්ට දරුවෝ නැති වෙනකොට දරුවෝනේ දරුවෝ වෙනවා. ඒ වගේ අර ගිය අරමුණත් හොයනවා. එපා. අරමුණේ කෘත්‍ය උනාට පස්සේ යනවා. සතිය තියෙනවනේ එයා ගියාවයි ඊගාට තියෙන එක බලන්න. ඒක ලස්සන ලියවිලා තියෙනවා වැරදි එකක්. ලස්සනට ලියවිලා තියෙනවා පරියන්කෙත් තියෙනවා සක්මනේත් තියෙනවා. අන්න ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ගිය දේ ගියාවයි සැකනම් විතරක්. ඒක හොඳට මතක තියාගන්න ලියලා කඩුවක් කරේ බෝල් කරලා ඉරක් ගහකට සැකනම් විතරක් මූල කර්මස්ථානට යන්න. ඒක තියෙන සැකතුරු කර ගැනීම සඳහා විතරයි. සැක නැහැ පෞරුෂත්වයේ ආපුගම මූල කර්මස්ථානේ ඉවරයි. ඊගාට එන එක බලනවා. දැන් මෙහෙම කිව්වට මේක පැහැදිලි වෙනවාද කියලා බොහොම සියුම් තැනක්. ගොයදෙනේ කර නැති වෙච්ච මූල කර්මත්තානේ ආය ඇති කර ගන්න හදනවා. වැඩක් වෙන්නේ ආය ආවට ඒක ආය නැති වෙනවා. ඒ නිසා නැති එක දිහා නැති මූල කර්මස්ථානයේ තියේදී ඉදිරි එක දිහා ඉදිරිය බලන්න කියන එකයි කියන්නේ. කරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී කකුලේ විලුඹ ඇඟිලි පොළවේ ගැටෙන ආකාරයට සිත යොමු කළ විට සිත එක අරමුණක තබා ගැනීමට හැකි විය. සක්මන් භාවනාවෙන් පසුව සමුහ භාවනාව සඳහා මූල කර්මස්ථානයේ මුදුන්පත් වන ආකාරයට සිත සැහැල්ලු කර ගනිමින් සතියෙන් යුතුව ස්වභාවික ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කෙලෙමි. ආස්වාස 15කින් පමණ පසුව හුස්ම කෙටිවන බවත් හා තුනීවන බවත් දැනුණු අතර ශරීරයේ සැහැල්ලු වී පාවෙන ස්වභාවයක් හා ඊතා සුන්දර වූ විවිධ බවක් අද්දුටුවෙමි. මගේ පළමුවෙනි භාවනා වැඩසටහන මෙම වර්ෂයේ අප්‍රේල් මාස 15 වෙනිදා ඔබ වහන්සේගේ මෙම ස්ථානයේ පුහුණුව ලැබුව අතර එම අවස්ථාවේ සිත ඒකාග්‍රතාවයට පත්ව හුස්ම නොදැනීම පැයකට වඩා අධික කාලයක් පවත්වා ගැනීමට හැකිවිය. එම පුහුණුවෙන් පසු මා නිතර නිතර භාවනාව පුහුණු කරන අතර සතිය පවත්වා ගැනීමට හැකිවිය. ස්වාමින් වහන්සේ භාවනා කරන අවස්ථාවල හුස්ම රැලි කීපයකින් පසුව හුස්ම තුනී වී නැති වී ගිය නැති වී යයි. ඒ తත්වේ රඳා පවත්වා ගත හැක්කේ සුළු වේලාවක් වන අතර නැවත හුස්ම දැනෙන්නට පටන් ගනී. ඒ මොහොතේම හුස්ම රැලි ගැන සිත යොමු කළ විට නැවතත් හුස්ම රැලි නොදැනෙන්න පටන් ගනී. මෙම ඒකාග්‍රතාවය දිගු වේලාවක් රඳා නොපවත්මන්නේ මාගේ පුහුණුව මද නිසාද එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක මම නැති වුණාට පස්සේ අරමුණ එනවා හිතන එනවා අරමුණ එනවා හිතනවා හේතුඵල ධර්මයක් වෙන්න පටන්. ඉතින් ඒක අපිට දරන්න බෑ. අපිට පේන්නේ ඒක නිකන් කම්මැලි නීරසයි කිසිම අර්ථයක් නැති එකක් කියලා. නමුත් හොඳට බලන්න මේ දේ එහෙම වෙනකොට මම නැහැ. මාන්නෙත් නැහැ, තණ්හාවක් නැහැ. ඉතින් විවේකයක් වෙනවා, අරමුණක් වෙනවා, ආය විවේක වෙනවා, ආය අරමුණක් වෙනවා. ඉතින් ඒ දින ළඟ ළඟ ළඟ ළඟ සෙල්ලම් කරනවා. ඔහේ එහෙම යන්නයි. ඒ මම නැතුව, මෙහෙවීමක් නැතුව ආයාසකින්තරෝ මේක දිහා බලාගෙන හිටියොත් කවුරුත් උගන්නන්න ඕනේ නැහැ ඒකට. ඒක තමයි ක්‍රමය. ඉතින් මේකත් එක්ක හැප්පෙන්න ගියොත් ඔළුව කළු ගලේ ගහගත්තා වගේ. මේක බලලා තේරුම් ගත්තොත් මේ තමයි හේතුඵල ධර්ම මේ තමයි බුදුන් දකින්නවා කියන්නේ. යමෙක් හේතුඵල ධර්මයේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ බුදුන් දකී. ඒකට යන්න හරි. ඒක නැති වෙන්නේ එකයි තියෙනෝනේ මම ඇති මම ඇඟිලි ගහිලා නැතර කරන්න. ඒ ඇඟිලි ගහ නැතර කරනවා කියලා කියන්නේ අනායාසයෙන් යන්නයි. යන්න යන්න බලනින්න. ඕක බාරගත්ත දවසේ ওই තියෙන සියලු ආතතිය ඉවරයි. සම්මා සම්බුදු සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. දැන් ඔටෝ පයිලට් බාර ඔටෝ පයිලට් බාර දීලා තිබෙන්නේ. කරදරයක් නැමැතිව කරගෙන යනවා. සිතවිලි එනවා යනවා. මමත් එන එන බවත් දන්නවා. යන බවත් දන්නවා. ඒ සිතවිලි සමග ගැටීමක් හෝ ඇලීමක් නැත. නිදැල්ලේ යන එන ආකාරය මම සිහියෙන් බලා බලන් ඉන්නවා. සාමාන්‍ය ජීවිතයේදී කිසිම දෙයක් විශේෂ කොට සලකන්නේ නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවන දක්වා යෑමට තව උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. අඩු ගානේ මෙහෙම කෙනෙක් හිටුවා gedara ayata කරදරයක් නැහැ. එච්චර එකමලා අනිකයි නිවන් දකින්න ටක් ගන්න. ඇඟිලි ගන්න යන්නේ නැහැ. මෙයා නිවන් දකින්න පොඩක් කල්යනවා. ළඟ ඉන්න කට්ටියගේ අනේ හන්දන් මේ දැන් නම් ඔන්න ඇඟිලි ගන්න දෙන්නේ නැහැ කියලා. අපි මේ බලන්නේ කවුරු හරි හදපු චිත්‍රපටියක්. ඕකේ එඩිට් කරන්න අපිට බෑ. ඔය බලාගෙන හිටපන්. ඔය වරක ෆයිට් යනවා. වරක කොල්ලයි කියලා මල් ගහක් වටේ ගැරකිනවා. ආයේ මල ගෙදරක් තියෙනවා. ආයේ මල් එක් වෙනවා. ලෙඩෙක් වෙන. ඔච්චරයි. ඔය මොනවත් කරන්න බෑ. කවුදෝ හදපු DVD එකක් බලාගෙන හිටපන්. මේකේ නෑ කොල්ලා කෙල්ලෙක් ඉන්නකොට ඔන්න විසිල් ගන්නවා. දුෂ්ටය එනකොට කේන්ති මේ පිච්චර එකක් බව මතක නැහැ. ඉතින් අර බුද්ධත් ආමතුරු කියනවා මේ චිත්‍රපටි පෙන්නකොට දියැලක් තිබුණා කියලා තිරේ පෙඟෙනවද කියලා. නෑ. ගිනි කන්දක් පෙන්නවා කියලා තිරේ පිච්චෙනවද? නෑ. උඹ මොකට නිකන් පිච්චෙන්නේ? මේ අනුන්ගේ කුණු කන්දරයකට උදේ ඉඳලා ඇඳනකම් විනිශ්චය කරන්න ගිහිල්ලා තීන්දුව කරන්න දීලා Taman විහිං විනිශ්චයකාර පදවියටපත් වෙලා අපරාධ පෙට්‍රල් පුච්චනවා. ඒ නිසා අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා. ඒතර කවදාකවත් Tamanගේ වැඩවලට කවුරුත් ඇඟිලි ගහන්නේ පෞල් ජීවිතේ කියන්නේම අරයාගේ වැඩවලට ඇඟිලි ගහනවා මේකටත් ඇඟිලි ගහනවා ඇඟිලි ගැහුවේ නැත්තම් නිකන් උනා වගේ. මොකද්ද කුයි කුයි ගන්න ගතියක් තියෙනවා. ඉතින් මේ ආපුවමත් බෑ. අර පවුලේ ඉන්න කොට වගේ ළඟ ඇදී ඉන්න කෙනාට හරි පොඩක් තට්ටු කරලා කතා කරලා කියනවා. වහින්දෙනවා වගේනේ ඉතින් වහිනවා තමයි ඉතින් ඒ මිනිහටත් ඒ මිනිහටත් වහිනවා තමයි වහිනකොට අය මෙයා කියන්නේ අනේ කරුණා කරලා වැලයට පැත්තට වැස්ස මැස්ස ගාලා නිකන් හිටපල්ලා මෙයා හල බල කුණු කමින ගන්ධබා බිස්නස් නුයි නගරසභා බිස්නස් විදාගෙන ඇද්දගෙන නාලා ඇද්දගෙන නාන්නේ බෙදාගෙන කන්නේ සෝරි කියලා හිතෙනවා හැබැයි ඒක ඒක අර චිත්‍රපටයේ තියෙන නිකන් ජෝකර්ගේ කෑල්ල වගේ ඉතින් ඒ නිසා ඔය මේ කෙනා නිවන් දැක්කේ නැත්තත් මට ෂුවර් ගෙදර මිනිස්සු අල්ප ගෙදර මිනිස්සු ෂුවර් නිවන් දකින. ඔහොම යන්කෝ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව පටන් ගැනීමට පෙර මම දැන් මෙතන යන සිහියෙන් යුතුව පටන් ගතිමි. වැලිමළුවේ පවතින සියුම් කැටති ස්වභාවයේද ලනුපැදුරේ පවතින ගොරෝසු කැරලි ස්වභාවයේද හොඳින් පතුල් වලට ස්පර්ශවන ආකාරයත් ඒ ඒ අවස්ථාවල පවතින සීතල හා උණුසුම් ස්වභාවයත් එය විලුඹ ප්‍රදේශයේ සිට මාපට ඇඟිලි දක්වා ස්පර්ශවන ආකාරයත් අත්දැක්කෙමි. මෙසේ සක්මන දිගින් දිගටම කරගෙන යෑමේදී මේ චක්‍රීය ආකාරයෙන් નિરાයසයෙන් නොනැවිති ඉදිරියට ඇදෙන ආකාරය දැනෙන්නට විය. එය හරියට පාපැදියක පැඩලය කැරකෙන ආකාරය මෙන්ය. අද දින පාන්දර සක්මන් කිරීමේදී පියවර කීපයක් ඇවිද ගොස් નિરાයසෙන් මෙන් සිදුවන මෙම ක්‍රියාවලියට හිත යොමු කරගෙන පමණක් සිටීමි. එසේ යම් වේලාවක් සක්මන් කිරීමේදී සිත හා එම චක්‍රීය ආකාරයෙන් ඉදිරියට යන ක්‍රියාවලිය එකට බැඳී පවතිනාක් මෙන් දැනෙන්නට විය. වරින් වර කටහඬවල් හා සිතවිලි පැමිණියත් එය බාධාවක් නොවිය. මෙසේ තවදුරටත් සක්මන් කිරීමේදී තබන පියවර එන්න එන්නම කෙටි විය. කකුල ඉහළට එසවෙන ප්‍රමාණයද එන්න එන්න අඩු විය. මෙය හිතාමතා නොකරන බව පැහැදිලි විය. මුළු ශරීරයේම බර මුළු ශරීරයේම සමබර වී ඇති බවක් දැනෙන්නට විය. පියවර කෙටි කෙටිය. පාදයක දුරකට වඩා අඩුය. එසවන ප්‍රමාණයද අඩු වී ලනු පැදුරේ ඇතිල්ලෙන්නට මෙන් විය. මුළු ශරීරයම නිශ්චල වී ඇති ආකාරයක් දැනිනි. දෙකකුල් මත තිබෙන යමක් වැටෙන්ට නොදී පරිස්සමෙන් ගෙන යනවා වැනිය. පර්යංක භාවනාව. එම තත්වයෙන් සෙමින් ගොස් පර්යංකේ හිඳගත් විට නිශ්චල අවකාශය තුල අවදිමත් භාවයකින් සිටිනවා දැනෙන්නට විය. ඒ එසේ ටික වේලාවක් සිටීමේදී වරින් වර සිතට සිතුවිලිද ආවේය. ඇතුළත කතාවද නිතර පැමිණියත් බාධාවක් නොවිය. ඒ දෙස විමසිලිමත්ව බැලීමෙන් දුරස් වී ගියේය. වාර 3ක් පමණ වරින් වර තදින් හුස්ම වැටෙන වැටෙනවා දැනුනි. මෙසේ වේලා මෙසේ වේලාවක් නිදිමෙන් විය යුතුය ඉඳීමෙන් ඉඳීමෙන් පසු මෙසේ වේලාවක් හිඳීමෙන් පසු තද හුස්ම වාර කීපයක් සමගින් භාවනාවෙන් මිදුනේමි. ඊට පසු සක්මන් භාවනා වාරයේද පැය භාගයකින් පමණ මුලින් අත්විඳපු ආකාරයට ආසන්න අත්දැකීමක් විඳීමට හැකි විය. එම සක්මනින් පරයන් එම සක්මනින්ම පරයන්කේ වාඩි වූ පසු පෙරට වඩා අවදිමත් භාවයක් තුල සිටිය හැකි විය. එය ඊතා දීප්තිමත් අවදිමත් අවකාශයක් විය. සෑහෙන වේලාවක් ඒ තුල සිටීමෙන් පසු එයින් මිදීමට සිතුණත් එසේ නොවිය. පසුව භාවනාවෙන් මිදුනිමි. ගුණයක් නැහැ. ඒ කියන්නේ කරුණ රාශියක් තියෙනවා මේ පරියන්ක කීපයක්, සක්මන් කීපයක් කියන්නේ ගියාම අහගෙන ඉන්න එකටත් එපා වෙනවා. ඒ නිසා තමයි හොඳම පරියන්කයක් තමයි හොඳම සක්මනක් කියන්නේ. ඒකට තියෙන දේ පිරිසිදුයි. Taman හිතන හොඳ මේක කියන්නේ. නරකේ වුණ කිව්වට ප්‍රශ්නයක් නැහැ. දන්නව නරක තියෙනවක කී කිය ඉන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට අරමුණේ හොඳට විස්තර දැක ගන්න ස්වභාවය අවශ්‍යයි. දැකගෙන ඉන්න ගියාම ස්වභාවයට ඉඩ දුන්නොත් සිදු වෙන්නේ නතර වෙන එක විතරයි. ඡය වෙන එක විතරයි. වැය වෙන එක විතරයි. අතහැර දැමීම පමණයි. ඕක තියෙද්දි නටන්න තියෙන දඟලන තියෙන ආසාව තමයි සංස්කාර කියන්නේ. ඒවට තමයි කෙලස් කියන්නේ. චේතනා කියන්නේ. චේතනා බිකවේ කම්මං වදාමි නැත්නම් මේවා හේම තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන ස්වරූපේ ඉන්නේ නැතුවේ මේ තියෙන ගාය මේ තියෙන සංස්කාර ධර්ම ඒ නිසා අපි දැනගන්න ඕන ඕන සංස්කාර ඇවිස්සෙන හැටිත් ඕන සංස්කාර නතර වෙන හැටිත් මඩ ටිකක් කලවම් කරලා වීදුරුවක කබඩයක් උඩ තිබ්බොත් ඔය තැම්පත් වෙන විතරයි වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ වෙන්නේ. ඔක නැවත අවසන් නොවන්න නැත හොල්ලන්න ඕනේ. ඉතින් අපිට මෙච්චර ඇවිසිලා ඉන්න අපි කොච්චර හොල්ලන නැද්ද කියලා හිතන්න. මේක දැන්පත් වෙන්න දුන්නොත් ඔය සක්මණේ වෙන එක විතක්ක සන්තාන සූත්‍රය මේක ਸਰවඥාන්සේ උපමාවකට පෙන්නනවා. මෙච්චර මේ තැම්පත් වෙන්න හදන හිතන මේ එක එක කුණු කන්දල් දාගෙන කලත්ත කර කර මන්තනේ කර කර දඟලන්නේ. ඉතින් ඔකොඩ නතර කරපල්ලා නිකන් හිටපල්ලා සුම්මයිරි just being අමාරුයි. අමාරුයි. ඉතින් එච්චරයි භාවනා කියන්නේ. tempat වෙන්න අරින්න තිනවකට අර මැජික් ජා එහෙම නැත්නම් මයින් ජා කියලා පොඩ්ඩලමෙන් සත්‍යපාසලේ ඒ වතුර පාට වතුර එකට කැලි ටිකක් දානවට මොනවද ඒවට කියන්නේ මේ ග්ලිටර්. දාලා හොල්ල හොල්ල tempat කරනවා. එහෙම tempat. ඒක දිහා බලහිනකොට හිතත් tempat වෙනවා. මෙහෙව් tempat වෙන දේ මේ තරම් කැළඹෙන්න කොච්චර හෙල්ලෙනවද කියලා හිතන්න මේක. ආන්නේ ටික නතර කරන්නයි මේ දඟලන්නේ. අපි යනවා ඊගාවෙකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකය පර්යංකයේදී මූල කර්මස්ථානය වන ආනාපානයට සිත යොමු කෙලෙමි. වෙනදා මෙන් ආස්වාස හා ප්‍රස්වාස නාසිකාග්‍රයට නොදැනුණු නමුත් ආස්වාස හා ප්‍රස්වාස වන බව හොඳින් දැනුනි. එම අවස්ථාවේ නාසයේ උඩ තදවන ගතියක් දැනුනි. එසේම අවස්ථා දෙකකදී පමණ නාසයේ තදවීම වෙනුවට නළලත මැද තදවීමක් සිදු වුණි. මේ අවස්ථාවවලදී ආශ්වාසය හා ප්‍රශ්වාසය වන බව හොඳින්ම දැනුනි. එය දැනුනේ නාස්පුඩු දෙක තුලින් ඇතුළතට ඒමත් සහ පිටතට යෑමක් වශයෙනි. නමුදු එය හැපෙන ස්ථානයක් නොදැනිනි. විටින් විට මූල කර්මස්ථානයෙන් පිටතට හිත ගිය අතර එසේ ගිය බව අවබෝධ වුණා. ඉන්පසු නැවත සිත මූල කර්මස්ථානයට ගෙන අතර එසේ පැමිණි සිතු එසේ පැමිණි සිතුවිලි මෙනෙහි නොකළෙමි. මූල කර්මස්ථානයේ සිත නැවත පැමිණි බව දැනුනේ නාසය මත ඇති වූ තද ගතියෙනි. පර්යංකයේ සිටියේදී අරමුණු හා වේදනාවලින් තොර පූර්ණ නිහඬියාවකින් යුතු මොහතවල් කිහිපයක් අත්විඳීමට හැකි විය. එම අවස්ථාවේදී ඒ දැනුනේ මෙම ශරීරය දිහා ශරීරයෙන් පිට සිට බලා සිටින බවත්ය. මෙම මෙය විනාඩියක් දෙකක් පමණ පැවතුණා. එම අවස්ථාවේද ආස්වාසය හා ප්‍රස්වාසය හොඳින් දැනුණු අතර එය ඊතා සියුම් බවත් දීර්ඝ බවත් වැටහුණා. සක්මන සක්මනේදී වම දකුණ වශයෙන් සිදු කළ අතර එසේ සක්මන් කිරීමේදී පාදයේ විරුඹට ශරීරයේ බර වැටෙන බවත් කතුලේ ස්පර්ශවන වැලිවල ස්වභාවයත් හොඳින් වැටහුණා. පාදයේ එසවීමේදී ඇඟිලි වලට බර යෙදෙන බවත් පාදයේ බිම ස්පර්ශ වීමේදී විලුඹට බර වැටෙන බවත් වැටහුණා. විටින් විට සිත බැහැරට ගියත් එසේ ගිය බව අවබෝධ වූ විට නැවත මූල කර්මස්ථානයට සිත ගෙන ආවේය. එසේ සිත නැවත මූල කර්මස්ථානයට සිත ගෙන බව බව බිමත් සමගවන ස්පර්ශය මගින් වැටහුණි. වැලිවල ඇති සියුම් බවද සීතල හා උණුසුම් බවද වැලි අඩු තැන්වල ඇති රළු බවද හොඳින් වැටහුණා. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක ගුණ හොඳයි. මේක එක තැනක ලියලා තියෙනවා හුස්ම දිගේ යනකොට හැපෙන තැන වැටෙන්නේ හුස්මක් තියෙන බව තේරෙනවා නැති වෙලා නැහැ කියලා. ඒකට වෙන්නේ අර මෙතෙක් දකපු නාසිකාග්‍රය මෙතෙක් දකපු උඩුතල කියන සීමාව දිය වෙලා යනවා. එතකොට මේ ස්පර්ශ වෙන තැනක් වැටෙන්නේ මේ වගේ අර මමය ඝන බහලව තිබිච්ච මමයා එnde end end end පොදිය ලිහිලා යන්න පටන් ගන්නවා. ඒ ලිහිලා ගියාට පස්සේ අපිට අර ආගිය අත මතක නැතුණා වගේ පටලවිල්ලක් වෙනවා. ඒක දහස් වරක් වෙන්න දෙන්නේ. උනාට පස්සේ වෙනවා මේ හැපෙන තැනක් වැටුන් නැති වුණාට හුස්ම තියෙන බවක් වැටෙනවා. අන්තිමට ගියාම හුස්මත් නැති බව වැටුණාට සතිය තියෙන බව වැටෙනවා. අරමුණු නැහැ සතිය තියෙනවා. මේ විදිහට මේ අරමුණු බොඳ වේගෙන ඉඳද්දී අරමුණු බොඳ වීම සතිය බොඳ වීමක් කියලා පටලවා ගැනීම තමයි අපිට වෙන පාඩුව. අරමුණු බොඳ වුණාට සතිය බොඳ වෙන්නේ නැහැ. අරමුණු ස්ථාන වශයෙන් බොඳ වෙන්න පුළුවන්. ආශ්‍රත සතිය දෙකේ වෙනස වශයෙන් බොඳ වෙන්න පුළුවන්. නමුත් සතිය තියෙනවා කියන එක තේරුම් ගත්තොත් මේ සතියට ඇවිදින්න උපස්තරයක් ඕනේ නැහැ. මුලදී ඕන වුණාට පස්සේ ඕනේ ඒක තේරුම් ගත්තොත් තව උඟාක් ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගරු කටයුතු ස්වාමින් වහන්සේ මාගේ පළමු කමඨහන් සුද්ධ කිරීමේදී සක්මන් භාවනාව ගැන සඳහනක් නැහැ කීව නිසා ලියමි. දනහිස් අමාරුව නිසා සක්මන පැය භාගයට වඩා කළේ නැහැ. পায় ඔසවා විලුඹ තබනවා සමගම පතුලම බිම හිටිනවා. පළමුව විලුඹට පොළවේ ගැටෙන ආකාරයත් පතුල පොළවේ ගැටෙන ආකාරයත් නිරීක්ෂණය කළා. වම දකුණ හඳුනා ගැනීමද ප්‍රකට වුණා. දැන් දින දෙකක පටන් පයක් සක්මණින් යෙදුනත් අපහසුාවක් නැත. ඉබේම යනවා. වේදනාව ඇති වූ විට සිහි කිරීම නිසා එය නැතිව යනවා. ඔසවන තබන බවත් දන්නවා. හැරෙන සිටින බවත් මෙනෙහි කරනවා. සක්මනේදී සිතවිලිද එනවා යනවා. එවිට වම දකුණ සිහි කර බලනවා. සිත සක්මනේද කියා එය නිවැරදි බව දැනගන්නවා. පර්යංක භාවනාවේදී ඊයේ දින වේදනාව නිරීක්ෂණය කළමි. සිත හුදකලාව තිබෙද්දී වේදනාව පමණක් දැනුනි. වේදනාව ඇතිව නැතිව යන්නේය. සිහි කරද්දී එක්වරක් වේදනාව නැතුව ගියා. වේදනාව වල්ලු කරෙන් පටන්ගෙන පැමිණ දන අවසන් වන්නේය. හොඳින් නිරීක්ෂණය කළ විට කුඩාව ගෙඩි වශයෙන් පෙරලී එන්නාක් මෙන් මුහු වරහන් ඇතුලේ මුහුදේ රළ පහරෙන් රැලි රැලි ඇවිත් දන හිසේදී වේදනාව වැඩි වී ටිකින් ටික සිහින්ව වේදනාව නැතිව ගියා. තවද වාඩි වී සිටින ඉරියව්වේ වරහන් ඇතුලේ පසුපසට පුදුමාකාර දැවිල්ලක් හටගෙන එය පැය එකහමාරකට වඩා නිරීක්ෂණය කළා. එය නැතිව යන ආකාරයක් දක්නට නොලැබුණි. පර්යංකෙන් නැගිට පසු කිසිම වේදනාවක් නොදැනිනි. ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධයේ මේ ආත්ම භවයේදීම ඔබ වහන්සේට ලැබේවායි පතමි. ඔව් සක්මන් කරන්නේ කකුලේ අමාරු කියලා. සක්මන් කරුවොත් කකුලේ අමාරුවත් නැතර වෙනවා. මේ නාකියෝ නාකිච්චෝ කරන හරියක් බොරු. වර ගැන කෙප්ප වාතේ කියලා. කරන හරියක් පච. මොකක්වත් නැතුව පොල් ගහගෙන ගන්නදී ඔක්කොම ලෙඩ ඊයෙන් බහින රෝගයක් හිටින්නේ නැහැ. බොරුවට කාලා බුදියලා අර වාතේ මේ වාතේ අන්දි රුදයි අනම්මනම් කියන මොකද මුණුබුරු මුණුබුරාලා ඉන්නවනේ. උණ්ඩ කියලා උරතල් වෙන්න තියෙන ආසාව. හක්මන් කරනවා මොකක්වත් වෙන්නේ. ඒ නිසා හෙට අඳ බල්ටි ගැහුවා සර්කස් කරයි කිව්වත් පුදුම වෙන්නවා. ඔය පැය භාගක සක්මන් කරන්න බෑ කියපේ කරාටිය සක්මන් කරනකොට පුදුමාකාර ගැම්මක් තියෙනවා. ඒ නිසා සක්මන්ටම මුල් තැන දීලා කරන්න ඊට ටික ඕකෙම්ම ලිහි. පර්යංක භාවනාව කිසිවක් නොසිතා හුස්ම දෙස බලා සිටීමේ නාසය අග කොටසේ සහ උඩුතල පෙදෙසේ හුස්ම රැල්ල දැනේ. ආශ්වාසයේදී නාස්පුඩු මත වදී. ප්‍රශ්වාසයේදී උඩුතල මත වදී. බොහෝ විට වම් නාස්පුඩුවෙන් ආශ්වාසය ප්‍රශ්වාසය සිදුවේ. සමහර විට ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර ඇති අන්තරය වැටහේ. විටක හුස්ම සියුම්ම දැනේ. විටක ගොරෝසුව දැනේ. ගොරෝසුව දැනෙන විට හුස්ම ගන්නා ශබ්දය ඇසේ. හුස්ම වාර 60ක් පමණ එක දිගට නොකඩවා බලා සිටියෙමි. කයට සීතල ගතියක් දැනේ. විටින් විට සිත වෙන අරමුණු වලට ගියද හුස්ම මෙනෙහි කළ විගස එය වදින තැන ඔස්සේ නැවත අරමුණට ගත හැක. පැයක් පමණ භාවනා කළ හැක. සක්මන් භාවනාව. පාදයේ පොළවෙන් ඉහළට ගන්නා තැන් පටන් නැවතත් පතිත වන තුරු වන චලනය මත සිත පිහිටයි. පොළවේ ස්වභාවය සීතල උණුසුම මෙනෙහි කළ විට දැකිය හැකිමුත් එවිට සිත චලනය මත නොපිහිටයි. මෙසේ කිසිවක් නොසිතා පාදවල චලනය දෙස පියවර 30ක් 40ක් පමණ එක දිගට බැලිය හැක. කයේ නැවත කයේ නැවතීමේ හා හැරීමේ චලනයේද මෙසේ පෙනෙයි. මෙසේ වාර 5ක් 6ක් කරන විට නළල මැද යමක් ඇතිසේ දැනේ. එහි දුක් වේදනාවක් නැත. නමුත් එය තීව්‍රව දැනෙන නිසා සිහිය පාදයෙන් චරණය මත පැවැත්වීම අපහසුය. පින්වත් ස්වාමින් වහන්සේ කරුණාවෙන් අවවාද කරනසේක්වා. ඒ කොහේ වුණත් නැල්ලේ වුණත් පයේ තිබුණත් සතිය කයේ පිහිටලා තියෙන නිසා ඒ වගේ මාර්වීම් වලදී එච්චර ලොකු හිත කරදර ගන්න එපා. හරියට හිත පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ අරමුණට හිටියානම් හිත පිට ගියා කියලා කනගාටු වෙන දෙයක් නැහැ නේ. ඒ වගේ වාසක්මන් කරගෙන නල් එකක් කියනවා. එහෙ නැත්නම් කුඹියක් දුවනවා. ඒත් කයනේ. ඒ නිසා ඒකට ගියාද මේකට ගියාද කියලා වැඩි එව්ව පිළිබඳව පශ්චාත්තාප වෙන්න එපා. හිත බලන්නේ මොකක් හරි කාරණාවක් දාගෙන පශ්චාත්තාප වෙන්න. නිසා main thing is not to worry. භාවනාව යනවා සතිය යනවා. ඒක ටික වෙලා කරනකොට ප්‍රශ්න ඔක්කොම විසඳිලා යනවා. ඒ නිසා ওই විදිහටම සාමාන්‍ය සතිය පද ස්ථාවරය කරගෙන උපස්තරය කරගෙන යන්න පුළු පුළුවන් වෙලාවේ විස්තර හොයන්න. ගොඩක් ආපු වෙලාවේ කලබල වෙන්න එපා. තමයි සතිය තියෙනවා නම් ඒකෙන් Tamanට පන්නනල්ල රැක ගන්න පුළුවන් කියන අදහසින් ඉදිරියට යන්න ගියොත් පශ්චාත්තාප නොවීමේ කලාව ටික ටික ඉගෙන ඉගෙන ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් මළුවේ සක්මන් කරන විට එහි සිටින කූඹීන් ඇතුළු විවිධ කුමී සතුන් අපේ අපගේ පාදය හා ගැටේ. එම කූඹීන් මැරීම සම්බන්ධව සිතේ චේතනාවක් පහළ නොවුනද එසේ පෑගීමෙන් එම කෘමීන් මැරී යාමට ඉඩ ඇත්තැයි සිතවිල්ලක් පැන නැගේ. මෙසේ සක්මනේදී කෘමීන් පෑගී මිය ගියොත් ප්‍රාණඝාත අකුසලයේ සිදුවේද? මැරී යාමට ඉඩ ඇතැයි ලෙස පහළවන සිතුවිල්ලට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය කූඹිය අයතුරු කරලා රක්මන් කරන එක නම් ඇරලා ගියා නම් මොන ප්‍රශ්නයක් කරන්නේ? මේක වෙලා තියෙන්නේ. ඒ මනුස්සයා ඉන්න මොනේ කූඹිය මැරුණා. ඒ නිසා කවදා හරි සක්මන් කරන එක නම් මැරලා ගියාම කූඹින්ද සක්මන් කරගන්න. අනික් වෙලාවට ඇදිනුට කූඹි දැකලත් නැහැ බල්ලන්ඩ හැතැම්මනා වගේ ඇවිදිනවා. සක්මන් කරන්න ගියාම කූඹි ගැනයිටි අනුකම්පාව ඊට මිට වැඩිය හොඳයි පොයි ඩෝල් ටිකක් බොනේ. සක්මන් කරන එක මැරලා ගියානම් ටොප්. අව සමේ උඩ වැලිමලුවේ ඔය වගේ පිස්සු හැමතුරුගෙන කිරියා. උඩට පොඩි දෙයක් අහුවෙච්චාම කාගෙන යනවා. ඌ ගිහිල්ලා දකුඹේ කොට කකුල තියලා. මෝ සම්පූර්ණ බර වැටලා. අනිකන් නැගිලා බලන කෝඹිය අලුගසා දාලා නැගිලා ගිහිල්ලා යන්නේ. මට ඇවිල්ලා කියනවා ධම්මජීව හම්දෝ දන්නේ ওই වැල්ලේ සක්මනේ කූඹි පෑගුණාට මැරෙන්නේ නැහැ. ඉතින් මං කිව්වා උඹට ඒක උඹට කාරණා කරන්න මට කොහොමනක්වත් කාරණාවක් නෙවෙයි. එයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. කූඹිය වැල්ලේ ෂේප් වෙලා යනවා. ඒ නිසා අපි මැරෙනකන් අනුන්ගේ ඉඩමක ඉන්නේ අනුන්ගේ බතක් කන්නේ අඟුරුගේ ඇඳුමක් අඳින්නේ ණයක් ගෙවන්නේ සංසාර කියන්නේ ණයක් රජ වෙලා ඉපදුනත් බලු වෙලා ඉපදුනත් දිව්‍ය වෙලා ඉපදුනත් හැම තැනම දුක කෙනෙකුගේ රීරි මාංශ කන්නතු ජීවත් වෙන්න බෑ සූර කන්නතු ජීවත් වෙන්න බෑ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ සංසාරෙන් යන්න මේක මේ සහ මොකද්ද කියන්නේ මේ සෞඛ්‍ය සම්පන්න ආහාර, හෝල්සම් ආහාර මෙහෙම නෑ. මේ සංසාරේ කොයි හිටියත් කාගෙද කරපිට ඉන්නේ. හිටගෙන හිටියොත් කුණු පණුවන් නැහෙනව පොළවේ ඉන්නේ. එක ඝන අඟලක එක ඝන අඟලක පස්තොල වටපණුව විතරක් ලෝකේ මනුස්ස ජන ගහන්න වැඩි ප්‍රදේශයක් ඉන්නවා. ඉතින් අපි ඒක තැනක හිටගෙන ඉන්නවා කියන බෑන පස්කොලක අරුන් මොන තරම් තිත්තුකුණු හරියෙන් බයි නැද්ද මේ මගුල යන්නෙත් නෑ මෙතෙන්ටලා හිටගෙන ඉන්න පළකො මෙතෙන් කියලා ඉතින් ඒක මොග්ගල්ලාන සාංශයට ඇහෙනවලු මොග්ගල්ලාන සාංශයට ඇහෙනවලු මේ කතා කරන එක සාරිපුත්‍ර සාංශයට ඇහෙන්නේ සරුවචන්නාංශය දන්නවා ඒ තරම් අර පොඩි සතාගේ දේ පවා තේරෙනවා ඒ නිසා හිතන්න එපා මේ ජීවිතේ ජීවත් වෙනකොට කාටවත් බරක් නොවි ඉන්න පුළුවන් කියලා අපි ඉන්නේ කූඹින්ද වගේ අපි හැම එකටම බරක්. ඒක නිසා බුදුහාම කියන්නේ එක අංශුවක් නෑ මේ සංසාරේ දුක් නැති හරියට අසුචි මූත්‍රා දෙකේ පුංචි කොටස පවා ගඳ. ඒ නිසා අනාගාමි වුණත් ඉතුරු ටික සම්පූර්ණ කරන මේකෙන් ඵලයන්. දැන් යන්තම් අනාගාමි වුණා කියලා නතර වෙන්න එපා. ඒ නිසා මේකෙන් තේරුම් අරගන්න අපි ජීවත් වෙන්නේ අනුමත දැන් සංඝයානම් 100ක් පණෝනේ. කවුරු හරි ගන්න දෙනවා කවුරු ඇඳලා ගන්නතර දෙනවා කවුරු හරි සීනාසන දෙනවා කවුරු බේත් ටික දෙනවා තන්නේ කර පරදත් පරදත්තුප ජීවි ප්‍රේතනිකායක් නේ පරදත්තුප ජීවි ප්‍රේතනිකාය ඉතින් අපි ඉන්නවයි කියන එක ගියන්න බරක් ඒක අපි දැනගන්න පොළොවට බරක් වෙන්න එපා ඉක්මනටම නිවන් දැකලා ආයිබෝන් ටටා කියලා අනේකයි තියෙන්නේ නැතු ඔය කූඹියා ඔය රක්මන් නොකරුවත් අපි ඇවිදිනු කූඹියෝ මැරෙනවා තමයි. මොකද කරන්නේ? දැන්වත් ඒක දැනගත්තා නම් මරණ සත්තු කෝවෙතත් අපි නිසා මැරෙන සත්තු ප්‍රමාණය ගැන දන්නවනම් සොරි කියන තමයි තියෙන නිසා ඉක්මනටම ටටා කියලා දීර්ඝ සංතරයකට යන්න හදන්නේ ටටා කියලා නාදමාපෝ ඇන්ති ගෑවිලා නේකයි තියෙන්නේ. ඒකට කෝමියන්ට නිවන් දකින්න පුළුවන් කෝමියන්ට සක්මන් කරන්න පුළුවන්. ඒකෙන් ඉවර කරමුනේ. තව ප්‍රශ්න හතරක් තියෙනවා. ඈ? තව ප්‍රශ්න හතරක් තියෙන එක හෙට තියාගන්න. මේ හෙට ඉවරයිනේ අපේ වැඩසටහන. ඔය ඒ නිසා හෙට අනෙක් ප්‍රශ්න වාර ගන්න එපා. මොකද මට ඉක්මනට යන්න තියෙනවා. අපි නිසා හෙට 12 මාට රැස් වෙනවා. 12 මාට රැස්ලා 2 මාට තුනට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පිටත් වෙන්න තියෙන ගමනක. ඒ නිසා වැඩි ඇහිඳ ප්‍රශ්න ඇහුවා ඇතිනේ. උංගක් ඇහුවනේ. ඒ නිසා වැඩි අනෙක් ප්‍රශ්න අත්‍යවශ්‍යව නැත්නම් අරගෙන අපි හෙට කයිමඩුව කලින් හමාර කරමු. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.